ආචාර්ය වික්ටර් රත්නායකයි ඒ ගී හඬ මුසකලේ. පෙරවරු 10යි විනාඩි 31යි දැන් වෙලා ඔබ සමන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. පුනරාලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් සතා අද තුන්පත් සතා නිර්මාණයට ජේ.බී. දිසානායක හඳට හඳපාන ඇති රෑක වැව්බැඳි රාජ්‍යයේ කඳු ගැටයක් උඩ නැගලා බැලුවොත් හතර දිග්භාගයෙන්ම පෙනෙන්නේ මහා සාගරයක් වගේ වනාන්තරේ. රෑ දඩීමේ යන සතා සිව්පවුන්ගේ හඬත් රැහැයන්ගේ හඬත් වැව්බැඳි රාජ්‍යයේ නිසංසලයේ බිඳගෙන පැතිර යනවා. ඔය වෙලාවටම හඳපානේ ගිය හොයාගෙන යන ඇතෙකුගේ හඬත් මල්වතුේ ඉස්මත්ෙන් අහසට නැගෙනවා. මල්වතුේ දිය කඳ හඳපානත් සමග මුසු වෙලා සම්මන්නා විරලබඩ දලාගෙන යනවා. මානවත්වය මේ විදිහට අවුරුදු දහස් ගාණක් තිස්සේ බැව් රාජ්‍ය මැදින් ගලාගෙන යන්නට ඇති. මේ රටට මුලින්ම ආපු දඹදිව වැස්සෝ අනුරාධපුරයට ගියේ මේ ඔය මායිම් කරගෙන. බැව්බන්දි රාජ්‍යයේ පුරාණ ශිෂ්ටාචාරය මේ මල්වතුයේ දෑලේ බිහි වුණු ශිෂ්ටාචාරයක් හැටියට හඳුනන්න පුළුවන්. බොහොම ඉස්සර කාලේ මේ මල්වතුයේට ගව්වකුට දකුණේ තම්මැන්නාවේ ඉඳලා අනුරාධපුරයට යන පාරේ ගමක හිටිය බමුණෙක් තිවක්ක යන නමයි. මේ බමුණා නිසා මේ ගමත් පසු කාලෙක හැඳින්ුනේ තිවක්ක බමුණු ගම කියලා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දඹදිව ඉඳලා අනුරාධපුරයට පෙරහැරින් වැඩමවාගෙන යන අවස්ථාවේදී මේ පෙරහැර නැවතුණු එක් තැනක් තමයි මේ තිවක්ක බමුණු ගම. ඒ කාලේ කියපු හැටියට තිවක්ක බමන ගම. එදා මේ බෝධින් වහන්සේට දක්වපු ගරු සත්කාර වලට සැලකිල්ලක් ඇටියෙත ජයසිරි මා බෝධින් වහන්සේගෙන් හටගත්තු පළමුව බෝධියක් මේ ත්‍රිවක්ක බමුණුගමටත් ලැබුණා. අදත් වටවන්දනාව යන සිංහල ගැමියෝ මේ බෝධිය වඳින්ට අමතක කරන්නේ නැහැ. අනෙක් සසර දුක් දුරු කර ගනිමුව අසක් නොවි බුදු ගුණ සිහි කරමුව තිවක්ක නම් බමුණුගේ ගම පිහිටුව මදක් පමානුව බෝරජ වඳිමුව අපි පසුගිය දාක ගියා මේ තිවක්ක බමුණු ගමට මේ ගම අද හැඳින්වෙන්නේ තන්ත්‍රි මලේ කියලා. තන්ත්‍රි මලේ පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වයඹට හුරු අනුරාධපුරේට. අනුරාධපුරේ නුවරගම් මධ්‍යම නුවරගම් පළාතේ පළාතට මේක ආයේ තියෙනවා. ඇතම් 24ක් අනුරාධපුරට ඈතින් තන්ත්‍රි මලේ ස්ථානේ පිහිටලා තියෙනවා. තිවක්ක බමුණුගමට තන්ත්‍රි මලේ කියන නම ලැබුණු ආකාරය ගැන නොඑක් අදහස් තියෙනවා. සංත්‍රි මල්ලී කියන නම ඇතිවීමට ප්‍රධාන වශයෙන් සාධක තුනක් දැනට අපිට හම්බ වෙලා තියෙනවා. එකක් මේ තංගි තිරුමලේ කියන දෙමළ වචنين හැදුනායි කියලා සමහර අය අනුමාන කරනවා. තංගි තිරුමලේ කියලා කියන්නේ පූජනීය පිරිස නැවැතැන්ගත් ස්ථානට දෙමළෙන් කියන නමක්. ඒ වගේම මෙහි තියෙන සමාධි ප්‍රතිමා වහන්සේ තියෙන විහාරයත් පොළොන්නරුවේ ගල් විහාරයේ තියෙන විද්‍යාදර ලෙනත් මහායාන බුද්ධාගමේ තාන්ත්‍රික පිටක් විසින් කරයි කියලා සමහර දෙනා කියනවා. ඒ පොළොන්නරුවේ තියෙන විද්‍යාදිරලනේ තියෙන මකර තරුණත් මේ මකර තරුණත් ඒකානුකරණයක් කියලා සමහර අය කියනවා. මේ නිසා තාන්ත්‍රික හිටපු කන්ද තන්ත්‍රි මලේ උණයි කියලා සමහර විචාරකයෝ සැලකනවා. ඒ වගේම සාලි අශෝකමාලා දෙන්න මේ අසලක හිටියායේ අශෝක අශෝකමාලාවන්ට දුටුගම් රජුරෝ තන්ත්‍රින්ගේ හැඩයට සම්මාලයක් තැග් කරලා තිබුණායි. ඒ රම්මාලයෙන් බෝධින්හාසට පූජා කරා එදා ඉඳලා තන්ත්‍රිමාලේ උණයි කියලා සමහර දෙනා අතර මතයක් පවතිනවා. මේකයි ප්‍රධාන වශයෙන් අපි සැලකන්නේ මේ ස්ථානය පිළිබඳ. නමුත් මේ ස්ථානයේ පළමුවෙන්ම ඇතිලා තිබිච්ච නම හැටියට ඓතිහාසික සාධකත් ඒ වගේම ජනප්‍රවාද අතරක් තියෙන්නේ තිවක්ක බමුණුගම හැටියට හඳුන්වනවා කියන එකයි. තිවක්ක බමුණුගම කියන්න සාධක වශයෙන් කියන්න පුළුවන් එදා ජයශ්‍රීමා බෝධිරාජන් වහන්සේ වැඩම කරවාගෙන එන එන අතරමඟ මෙතන තිවක්ක කියලා බමුණු කෙනෙක් හිටියා. ඒ බමුණුතුමාගේ ආරාධනාවයි බෝධින්වහන්සේ පිරිසයි මෙතන නතර වුණා. ඒ නතර වුණාට පස්සේ එයාට කොටම සංග්‍රහ කරලා තින්නේ මෙතන හිටියේ ඒ තිවක්කෙන් බමුණුතුමා. ඒ සංග්‍රහ වලින් පස්සේ අනුරාධපුර වැඩම කරවලා අනුරාධපුරයේදී අෂ්ටමහාපල බෝධිරාජන් වහන්සේලා අට නමෙන් එක නමක් මෙතනට තෑගි දුන්නා. ඒ බෝධිරාජන් වහන්සේ ගිනවිලා මෙතන රෝපණය කරා. ඒ බෝධිරාජන් වහන්සේ රෝපණය කරපු ඒ පවුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ළඟ මගින් ගැනීම කරන අවස්ථාවේදී අපිට සෙල්ලිපියක් හම්බ වුණා. ඒ සෙල්ලිපේ තියෙනවා තිවක බමනගම අටපල බෝ කියලා. බ්‍රාහ්මණයක් සරුවන් තියෙන කිත්තු පූර්ව පළවෙනි ඒ වගේම මේ ඉතිහා මේ ස්ථානය පිළිබඳ ලංකා සිටීමක් සකස් කරලා තියෙනවා ඉෂත් ගුණවර්ධන කියලා මහත්තයෙක්. ඒ මහත්ය සකස් ඒ තිවක මේ යාපනයේ දඹකොළපට්ටනයේ හිට මේ තන්ත්‍රිමලේ දක්වා එන මාර්ගය ඒ ප්ලෑනේ ලකුණු කරලා තිනවා බෝධි ආගමන පාර කියලා. ඒක පුරාණ තානායම් වල එවන් කෞතුකාගාරවලදී මන් තුන හතරදී දැකලා තියෙනවා. ඒවත් ජනපාද නිසාත් අපි ඉස්සල්ලා මේක තිවක්ක වුණුගම හැටියට තිබුණා කියලා පිළිගන්නවා. දැනට ඒ බෝධිරාජන් වහන්සේ වැඩම කරවාගෙන එනකොට සතරලොස් කුලයක ජනයා ආවයි කියලා මහා වංශාදී මේ වංශ කතාවන සඳහන් වෙනවා. ඒ සතලොස් කුලේ ජනයාටම ඒ ගම් පූජා කරලා තිබුණායි කියලත් අපිට දැනගන්න ඒ පුරාණ පැරණි අයගෙන් දැනගන්න තිබුණා. ඒවට පිටස්තරව ගම්මාන 60ක් දැනට මේ ස්ථානයේ වටා සැතපුම් 7ක ප්‍රමාණය ඉදි වෙලා තියෙන පර්ණ ගම්මාන වැව් කැඩිලා ගියපු ජරා වාස වෙලා තිබිච්ච ගම්මාන නැති වෙලා තියෙනවා. තාන්ත්‍රි මලේ පිහිටි පූජනීය වස්තු අතර සදහැතියන්ගේ ගෞරවයට වඩාත් පාත්‍ර වූ වස්තුව තමයි බෝධි වෘක්ෂය. මහා වංශයේ සඳහන් කරන හැටියට බෝධි වංශයේ සඳහන් කරන හැටියට ජයසිංහ බෝධි රාජන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවලා හත් දවසක් ගිහිල්ලා හත්වෙනි දවසේදී ওই තිබෙන ප්‍රමාණයට පොළොවට පාත් වුණා. ඒ අවස්ථාවේදී මිහිඳු මහරහතන් වහන්සේ එක ඵලයක් ඒ බෝධි රාජන් වහන්සේක දැකලා අරන් දේනිපාල දේනිපාල රජතුමාට බාර දුන්නා රෝපණය කරන්න කියලා රජුගේ ඵලය රෝපණය කරා. උන්වහන්සේකට ජලය වත් කරා ඒ අවස්ථාවේ මේ ස්ථානයේ පියන් හතර හතර උසට පැල අටක් පැන්න අරගෙන තිනවා. මේ පැල අටෙන් එකක් යාපනයේ දඹකොළ පටුනට පරිත්‍යාග කරලා තිනවා. මෙතන ඒ තිවක් කියන බමුණුතුමාට පරිත්‍යාග කරලා තිනවා. ඒ බමුණුතුමා ගෙනවිල්ලා මෙතන රෝපණය කරලා තිනවා. මේකයි මෙතන තියෙන ඓතිහාසිකම පුරාවස්තුව හැමි මේ වන්දනාමාන කරන වස්තුවක් හැට අපිට සලකන්න තියෙන්නේ. ඒ වගේම අඩියටක්ව සමාධි ප්‍රතිමා වහන්සේ නමක් තියෙනවා. බෝධිරාජන් වහන්සේ ළඟ ඒ අලුත් වැඩියා කරන අවස්ථාවේදී අපිට හම්බෙලා තිනවා පුරාණ නයි රූපයක්. ඒ නයි රූපේ කියන්නේ සාමාන්‍ය වැව්වල තියෙන නයි පෙන හතක් තිබුණත් මෙතන තියෙන එක නයි පෙනයක්. ඉතින් ඒ වයිදී සමහර දෙනා කියනවා ඔය ඔය වාගේ නයි පෙන තැම්පත් කරනවා මේ ස්ථානයක් හදනකොට බෝධිරාජන් වහන්සේ නමක් රෝපණය කරනකොට ඒක දේවතාවු පාර කරනවා කියලා කියනවා. මේකෙදී ওই කළු දේවතාවුන් වහන්සේට බෝධි රජන් වහන්සේ බාර කරයි කියලා කියන ඔය වගේ රූපයක් තියලා මේ ස්ථානේ බාර ගන්න කියලා ජනප්‍රවාද අතර තියෙනවා. ඒ වගේම සිරිපතුරු ගල් හම්බ වෙලා තියෙනවා බොහොම පැරණි ඒවා. ඒ වගේම බුදු පිළිම වහන්සේ නමක් හම්බ වෙලා තියෙනවා. ඒ කැණිම් කරන අවස්ථාවේදී මල්ලාසනියක් මල්ලාසන හතරකුත් එක්ක. තන්ත්‍රි මලේට යන වන්දනාකරුවන්ගේ පමණක් නෙමෙයි කලාකරුවන්ගේ උනත් සිත් ඇදගන්න නිර්මාණයක් තමයි ඒ තියෙන සමාධි පිළිමය. දැනට තියෙන සමාධි ප්‍රතිමා වහන්සේ අධිඅටක් වූ සමාධි ප්‍රතිමා වහන්සේ නමක් ඒ කළුගල්ලෙම පිළිමහන්සේ පිහිටි කළුගල් ඇතුළට කප්පවලා ඒ පිළිමහන්සේ නෙල්ලා තින්නේ. ඒ පිළිමහන්සේ වටා මකර තොරණක් තියෙනවා. මේ මකර තොරණ පොළොන්නරු විද්‍යාදරණයට සම්බන්ධ මකර තොරණක්. මේ මකර තොරණ ගැන පරස්පර විරෝධී අදහස් ඇති වෙනවා. එයින් පාගර කියන ඉතිහාසඥයා කියනවා මේ පිළිමහන්සේ අනුරාධපුර යුගයේ මුල්ම භාගයේ මුල්ම පිළිමහන්සේ නමක් කියලා. ඉතින් බෙල්මහත්තයා කියනවා එහෙම වෙන්න බෑ පිළිමහන්සේ පොළොන්නරු කාලේ පිළිමහන්සේ නමක් කියලා. එයා ප්‍රධාන සාධකයේ හැටියට පෙන්වන්නේ අර මකර තොරණ. මේ මකර තොරණ පොළොන්නරු විද්‍යාදර්ශනයේ තියෙන ගල් විහාරයේ තියෙන මේ මකර තොරණයි මේ මකර තොරණයි එක අනුරක් හැටියට. සාමාන්‍ය සාමාන්‍ය සුළු වෙනස්කම් තිබුණාට ඒ කොහොම වුණත් මේ පිළිමහන්සේ ඊටාම් පැරණි පිළිමහන්සේ නමක් හැටියට අපි සැලකනවා. ඒ වගේ මේ පිළිමහන්සේ වටා තවත් පිළිම රාශියක් නෙලාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ පිළිම ඔක්කොම නොයෙක් ආක්‍රමණ නිසා නතර වෙලා තියෙනවා. ඒ පිළිමහන්සේ ඉදිරියෙන්ම පඩි 10ක් කපාගෙන ඉන අවස්ථාවේදී නවවෙනි පඩි අවසානයේදී භාගයක් ඉතුරු වෙنده ඉවර කරලා තියෙන ඉතුරු වෙලා තියෙන එක පඩි කෑල්ලක්. ඒ නිසා අපි නිගමනය කරනවා මේ ස්ථානයේ වැඩ කටයුතු වලට සතුරුාක්කම නිසා නිතර නිතර දිනුවක් තිබුණේ නිතර නිතර පාළු වෙලා මේ ස්ථානයේ වරින් වර දිනුවකින් තත්ත්වයක් ඇති උනායි කියලා. ඒ වගේම බෝධිරාජන් වහන්සේට උතුරු පැත්තෙන් තියෙන අඩි 45ක් දිගේ සැතපෙන බුදු පිළිම වහන්සනමක්. මේ පිළිම වහන්සේගේ මූණ දැනට නිදහමවරු විනාශ කරලා තියෙනවා. ඒ විනාශ කරලා තිබුණත් අද ලංකාවේ ඇති පිළිම වලින් බොහොම දුර්ලභ ගණේ පිළිම වහන්සනමක්. බැලුවේ බැලමට පේනවා ඒ පිළිමහන්සේගේ බුදුහාඳුරන්නේ දෙතිස් තුසිල ලකුණක් ඉටගෙන දන් හිසල්ලන්න පුළුවන් ඒ අත්සංගල දිග බව. ඒ වගේම උන්වහන්සේ පටිය බැඳලා තියෙන බව හොඳට පේන්න තියෙනවා. ඒ වගේම තවත් ශරීරයේ මේ තැම් විදහා පෙන්වන විදිහ සිවුරක් දෝල් සිවුරක් පොරලා තියෙන හැටියට ඒ පිළිමහන්සේ දිහා බලා බැලමට පේන්න තියෙනවා. ඒ නිර්මාණයෙන් කඩවසම් පිළිමහන්සේ නමක් හැටියට අපිට කිල්ලෙම පිළිමහන්සේ ගැන කියන්න පුළුවන්. දිලිපතුල් සැතපෙළි පිළිමහස නමක් හැට තියෙන ඇඟිලි උඩට පේන්න සකස් කරලා තියෙන පිළිමහස නමක්. බුදු පිළිම වලට අමතරව පැරණිම අගුරු වලින් ලියපු, ඒ කියන්නේ බ්‍රාහ්මී අක්ෂර වලින් ලියපු සෙල්ලිපි කීපයකුත් තන්ත්‍රමාලේ තියෙනවා. මෙතන සෙල්ලිපි තියෙනවා තුනක්. එයින් එකක් කියනවා බරත පිද තිස තෙරහ කියලා. බරත කෙනෙක් කෙනා විසින් තිස්ස කියන හාමුදුරන්ට පූජා කරායි කියලා ඒක අර්ථයෙන්. ඒක අර්ථයෙන් කියනවා බරත පිට වාක්‍ය 30 කියන හාමුදුරන්නේ කියලා. ඒක බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙන සෙල්ලිපියක්, පණිපේටි සෙල්ලිපියක්. ඒ වගේ මේ සෙල්ලිපියේ හිට යාර 60කට විතර ඈතින් තියෙන ගුහාවක් ඇතුලේ තව සෙල්ලිපියක්. අති අජිරිය යමක උපසිකය ලෙනේ කියලා. හස්තින් පිළිබඳ ආචාර්ය වූ බති නැමැති පාසිකාව ලෙන කියලා ඒකෙන් අදහස් කරනවා. ඒ වගේම තව සුමන කියන තාත්තාගේ වාසස්ථානය කියලා තවත් පොඩි සෙල්ලිපියක් තියෙනවා. ඊට පිටස්තරව මේ පොත්ගුල තියෙන ඒ හරියතර ස්තම්භයේ තියෙනවා අටවෙනි සතාදාසේ අකුරු තියෙන තනි තනි ගලේ තියෙන අකුරු තියෙන සංකේත වර්ග. ඒවට සද්ධාමංගල කරුණාත් මහත්මයා කියනවා තනි තනි අකුරු නිසා අදහසක් ප්‍රකාශ කරන්න බෑයි කියලා. ඉතින් තවත් සමහර දෙනා කියනවා මේ සෙල්ලිපියක් නෙමෙයි මේ ගල් කෑලි හඳුනා ගන්න තියෙන සංකේත වර්ගයක් කියලා. තන්ත්‍රිමලේ අවත පැරණි ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාධක අදත් ඒ වන ලැබි හමු වෙනවා. තව තන්ත්‍රි මාලේ පිටස්තරව අවට කැලේ තියෙනවා අඩි 10ක් උස හිසි පිළිමයක්. ඒ පිළිම ආශ්‍රයේ හතේ කැලලක් අපි ඒ ගියපු ගමනේදී අරන් ඇවිල්ලා තිනවා. ඒ වගේම අත් හතරක රූපයක් තියෙනවා. ඒ රූපේ ළඟම තව නිදක් තියෙනවා. තවත් අපි මේ මෑතක හොයාගෙන තියෙනවා මේ මැටියෙන් හදාපු රූප වර්ගයක්. ඊට පිටස්තරව තව අපිට හම්බෙලා තියෙනවා ටැම් ලිපියක්. ඒ ටැම්ලිපියේ විස්තර තාම අපිට හරියට මොකද්ද තියෙන්නේ කියලා මේ මේ විස්තර සහිතව දැනගන්න තව පුළුවන්කමක් වෙලා නැහැ. මේට පිටස්තරව බුදු පිළිමහසලා කරලාදා පිළිමහසලා තියෙනවා. ඒ වගේම චෛත්‍ය තියෙනවා. මේ මෙතෙන් සිට සිලාවතර දක්වාම තනින් තන ඒ වාගේ මේ පුරවස්තුන් තියෙනවා. තාන්ත්‍රි මලේ තියෙනවා පැරණි ලින් කීපයකුත්. මේ එක්ලෙනක තියෙනවා ආදිම වැඩි ජනයා අඳින්න ඇතයි කියලා අනුමාන කරන සතුන්ගේ රූප රාශියක්. මෙතන තියෙනවා ඒ වාගේ වැඩි රූප ස්ථාන තුනක තන්ත්‍රිමලේ බිල්ලෑව හාන්දියාගල කියලා. ඒ වාගේ තියෙනවා බොහොම පැරණි අවුරුදු 4000ක තිබෙන ඉතිහාසයක් තියෙන මේ වැඩි රූප. මේ රූප කිසිම ලක්ෂණක් නැහැ මේක තියෙන්නේ සාමාන්‍ය අර මේ දුනු ඒ වගේ මිනිස් රූප ඒ වගේම සත්ත්ව රූප වර්ගයක් මේවා විද්‍යමාන වෙනවා. ඒ කාලේ තිබිච්ච සුලභ දියර වර්ගයකින් මේ රූප ඇඳලා තියෙන්නේ. මොන වගේ සත්ත්වද ඇඳලා තියෙන්නේ? කොටි කොටි රූප ඇඳලා තියෙනවා. ඒ වගේම මොනරුණු රූප ඇඳලා තියෙනවා. ගවයෙකුනේ ගවයෙකුනේ රූපයක් ඇඳලා තියෙනවා. ඒ වගේ රූප හුඟක් පේන්න තියෙනවා. තන්ත්‍රි මලේ තිවක්ක බමනගම වී පැවති කාලයේදී ඒ ගම සමග සම්බන්ධකම් පැවැත් වූ තවත් ගම් රාශියක් මේ අවට තියෙනවා. තන්ත්‍රි මාලට යාබදව හැතැම්ම දෙකට එවිට තියෙන මල්ලතුයක් කනදරාවෙත් ආවිච්ච ප්‍රදේශයක්. මේ ප්‍රදේශය මෙහි ඉන පැරණි ජනප්‍රධානීන් අතර කාලයක් තිස්සේ මතයක් පවතිනවා උපතිස්ස නගරයේ හරිය තිබුණයි කියලා. ඒකට ප්‍රධාන සාධක හැටියයි කියන්නේ මේ තන්ත්‍රිමලේ හිටපු තිවක්ක බමුණාත් උපතිස්ස බමුණාත් එක නෑදෑ කන්දරාපු අය කියන එකයි. ඒ වගේම ආර්යයන්ගේ පළවෙනි ජනාවාසය වෙලා තියෙන්නේ මල්ලත්වි ආශ්‍රය කරගෙන. ඒ මල්ලත්වියේ දිගට එනකොට එන ගමනේදී මේ තන්ත්‍රි මලයේ පහු කරගෙන ඒ කනදරාව හැරිට ගියාමයි අපිට දොර මණ්ඩලාව හම්බෙන්නේ. මේ නිසා ඒ හුඟ දෙනෙකුනේ මතේ අපිත් පිළිගන්නවා මේ හරිය පොතේ නගරේ තිබුණයි කියලා. තිවක්ක බමුණුගම ජනාවාසයක් පැවති කාලයේදී තපෝවණයක ලක්ෂණ මේ පළාතේ තිබිලා තියෙනවා. කියන භාවනාවට සිත යොමු කළ භික්ෂුන් වහන්සේලා රාශියක් මේ තන්ත්‍රි මලේ හිට බවට ලකුණු තියෙනවා. දැනට ඔය සාමාන්‍ය අපිට ලැබිලා තියෙන සාධක හැටියට මේ පොකුණ වටේ තියෙනවා භාවනා කුටි 12ක් එකට එකට පරස්පර සමාන්තර තියෙන විදිහ ගොඩනැගිලි. මේවා රළු ගලෙන් තියෙන ගොඩනැගිලි. මේවායේ යෝගින් වහන්සේලා හිටියයි කියලා හුඟා ඉතිහාසඥයෝ සලකනවා. ඊට ප්‍රධාන වශයෙන් සලකන්න තියෙන්නේ මේ මේ පොකුණ ජලය වෙනත් කිසිම ගොවිතැනක් සඳහා යොදවලා නැති බව ඓතිහාසික සාධක වලින් එයයි පෙන්වනවා. ඒ වගේම මේ පොකුණේ වතුර කිසිම දවසක හිඳින්නේ නැත්තරට සකස් වෙලා තියෙනවා. මේ පොකුණත් අක්‍රයක පමණ ප්‍රමාණයක් තියෙනවා. මේ පූජනීය වන්දනාමාන කරන ප්‍රදේශයත් ඒ වගේම පුරාවස්තු තියෙන ප්‍රදේශයත් වෙන් කරලා තියෙන තනපටිකින් වෙන් වෙලා තියෙන්නේ මේ පොකුණේ. ඒ වගේම මේ පොකුණට යාබදව තියෙනවා හේතු රූපාකාර ගලක පැරණි පොජ්ජුලක්. මේකට අඩි 6ක හරියටත් මේකට කවුරුත් පොජ්ජුල කියලා කියනවා. ඒ වගේම මේ පොජ්ජුල යටින් තියෙනවා අඩි 13ක් දිග අඩි 7ක් ඇතුළට අලුතෙන් නිර්මාණය කරපු ගල්ලෙනක්. මේ ගල්ලෙනේ කෙන කාටවත් වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට පඩිපෙළක සකස් කරලා තියෙනවා. මේ පඩිපෙළට ඉදිරියෙන් තියෙනවා ඉස්සර ප්‍රධානගාර ප්‍රධාන ගරයක් භාවනා යෝගින් වහන්සේලා හිටපු තැනක්. තිවක් බමුණුගම වටා ඒ වගේම මල්ලතෝයේ වටාත් ගොඩනැගුණු ඒ පැරණි ශිෂ්ටාචාරය කාරණා කීපයක් නිසා බිඳ වැටුණා. තන්ත්‍රි මල්ලේ බලන අපිට තන්ත්‍රි මල්ලේ ගැන හිතනකොට තන්ත්‍රි මල්ලේ තියෙන්නේ උතුරු කෙරවලේ මායිමක් හැටියට උතුරු මැද පළාතේ මායිමක් හැටියට. මේ මන්නාරමට සැතම් 40ක ප්‍රමාණයක් ඈතින් තියෙනවා. තිලාවතර මුහුදට හැතම් 20ක විතර ප්‍රමාණයක් කෙලින්බල පෙළමට තියෙනවා. ඉතින් මාතකෙන් ආපු පිරිසත් ඒ වගේම යාපනයේ දඹකොළපත්තුන් ආපු පිරිසත් දෙකම ඒකාබද්ධ වෙලා අනුරාධපුරට ගිහිල්ලා තිබිච්ච ප්‍රධාන මාර්ගය මේ තන්ත්‍රිමලයේ ආශ්‍රය කරගෙන තිබුණායි කියලා සමහර අය කලගනවා. මේ නිසා මේ ස්ථානෙට ඒ අපි නිතර යුද්ධ නිසා යුද්ධ මේ මේ රටේ හටගත්ත යුද්ධවලදී ඒ ඉන්දියාවෙන් පිරිස් නිතර ගලා එන්න පටන් ගත්තා. ඒ හැම උවදුරකටම මේ සම්ත්‍රි මලේ වටා තිබිච්ච ගම්මානත් ඒ වගේ මේ සිද්ධාස්ථානෙත් අවුණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මාගවැණි ආක්‍රමණය නිසා සිංහල රට කරන දේ මාගවැණි ආක්‍රමණය කරලා තියෙන වැව් කපලා හැරලා එයා එයාගේ තිබ ආර්ථික තත්ත්වය පහත එළීමයි. මේ නිසා මේ හැම ගමක්ම කැලෑ වැහිලා ඒවා වල් බිහි වෙලා ගිහිලා තිබුණා. දැනට අපිට ඒකට කියන්න පුළුවන් හැම හැම කිසිම වැවක්ම මේ හොඳට තිබිච්ච වැව නෑ ඔක්කොම විනාශ වෙච්ච වැව මෙහින් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් ඒකට සාධකයක් අපිට හිතන්න පුළුවන් සමාධි ප්‍රතිමා වහන්සේ තියෙන විහාරය. ඒ විහාරේ වටා තවත් විහාර නෙලාගෙන ඇවිල්ලා මේ මේ පිළිමහසලා නෙලාගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් මේ පිළිමහන්සේලාගේ වැඩ ඉවර කරගන්න බැරි වුණා. ඒ වගේම පඩි 10ක් කපාගෙන ඇවිල්ලා 10වෙනි පඩියේදී භාගයක් ඉතුරු වෙන්න කපලා තියෙනවා. භාගයයි කපලා තියෙන්නේ. මේ නිසා ඒ වගේ මේ පඩි පෙළ පාවිච්චි කරලා තියෙන අඩුයි. මම බලා බැලමට අවුරුද්දකට 6 මාසෙ අපිට කපව පඩි පෙළක් හිට පේන්න තියෙන්නේ. මේ නිසා අපිට හිතන්න පුළුවන් මේ සතුරු ආක්‍රමණ නිසා මේ ස්ථානේ වරින් වර දියුණු වෙනවා. ඒ වගේම වරින් වර පාළු වෙනවා. ඒ පාළුවීම නිසා මේක කැලේට වනවි වෙලා තිබුණා කියලා. වැව්බැඳි රාජ්‍යයේ බෞද්ධයෝ වන්දනාවේ යනකොට අමතක නොකර ගිය තැනක් තමයි මේ තන්ත්‍රි මලේ. මේ මම පුංචි කාලේ අපිට මතකයි තන්ත්‍රිමලයට යන ওই පාරවල් තිබුණේ නැහැ. ඒ ගම්මු ඔක්කොම පුත්තලම් පාරේ පින්පාර කියලා පාරක් තිබුණා පින්පාර කියලා කියන්නේ මිනිස්සු සමදානෙන් ඒක හදපු නිසා ඒ පාර දෙකේ තමයි මේ තන්ත්‍රිමලේ වඳින්න ගියේ. ඔය රනෝරාව බෝගහවව හරහා විලච්ඡිය හරහා මේ තන්ත්‍රිමාලයට යනකොට ඒ කාලේ වාහන යන්න මේ පාරව පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔක්කොම මිනිස්සු කරත්තවල නැගිලා කරත්ත කිහිපයක් එකතු වෙලා කැලේ දිගේ ගියේ. ඒ වගේම මේ යන්නේන වෙලාවල් ගැන විශේෂත්වයක් තිබුණා. මේට හේතුව මේ පාරේ වල්ලලින්ගෙන් ඒ වගේම වෙන සතුන්ගෙන් උවදුරු වුණා. ඉතින් ඒ නිසා මේ වන්දනාව යන අය මේ කරත්තවල නැගිලා අවුරුදු පතා වන්දනාව යන සිරිතක් තිබුණා. විශේෂයෙන් අනුරාධපුරේ වන්දනා කරන්න විවිධ පළාත් වලින් කරත්ත වලින් ආපු අය තන්ත්‍රි මල්ලේ වන්දනා කරන්නත් යාමට අමතක කරේ නැහැ. ඉතින් මෙන්න මේ යන ගමන් ගැන අපිට පුංචි කාලේ අපේ ගම හරහා යනවා මට මතකයි. ඒ වගේම මටත් මතකයි අපේ කිරි අම්මලත් කිරි අත්තලත් එක්ක මේ කරත්වල නැගිලා වන්දනා කවි කිය කිය තන්ත්‍රි මලේ ගිය අවධිය. ඊට පස්සේ තමයි 1950 ගණන් වල මේ මේ තන්ත්‍රි මලේට යන්න පාරක් කැපුණේ. ඒකත් අතවසේ වාහන යන්න පුළුවන් පාරක් නෙමෙයි. මෙන්න මේ පාරේ සමහර ජීප් රථ කීපයක් ওই රජයේ කඩයුතු සඳහා ගියා. එතකොට අපි තරුණ කාලේ මට මතකයි අපි තරුණයෝ බයිසිකල් වලින් තන්ත්‍රි මලේ වඳින්න ගියා. එතකොටත් මේ තන්ත්‍රි මලේ ඇත්ත වශයෙන්ම ස්ථිර ස්වාමීන් වහන්සේ පද නමක් පදින්චි නැති කැලෑවලින් යුක්ත සතුන්ගෙන් ගහන ප්‍රදේශයක්. මං හිතන්නේ මේ ගම් ඒ පාර දිගේ ඇතුළත ගෙවල් 25ක්වත් තිබුණේ නැහැ කියලා. අතරින් පතර හේන් තමයි හුඟක් තිබුණේ. 1963 පමණ තමයි යමසිරි ප්‍රේමදන් මහත්මයා වවුනියා දිසාපති වෙලා ඉන්න කාලේ මේ විහාරය ප්‍රතිසංස්කරණය කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කරේ. එතකොට විශේෂයෙන් ඒක වවුනියාව පැත්තෙන් තමයි මේ පාර පාරක් තනලා ඒ විවෘත කිරීම ආරම්භුනේ. මේ අතර මේ අතර පස්සේ කාලය තුලදී විශේෂයෙන් ප්‍රේමවන්ත මහත්මයා නැවතත් අනුරාධපුර දිසාපති වෙලා ආයන් පස්සේ විලච්ඡය හරහා තන්ත්‍රිමලයට යන පාර සකස් කිරීම ආරම්භ කරා. ඊට කාලයකට පස්සේ මේ දැනට වැඩ සිටින ස්වාමීන් වහන්සේගෙන අනුශාසකත්වයේ යටතේ මේ අවවට තියෙන සියලුම ගම්මාන ගාක් දේවල් ප්‍රතිසංස්කරණය කළා මේ මිනිස්සුන් පදිංචි කරලා විහාරය ප්‍රකෘතිමත් කරන්න පටන් ගත්තා. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියටයි පූජ්‍ය කුඩා කෝංගස්කඩ විමලදාන හාමුදුරුවෝ මේ ස්ථානෙට වැඩම කළේ. මං එන කාලය තුලදී මේ කිසිම මිනිහෙක් මෙහි හිටියේ නැහැ. මෙහෙට හිටියා රුපියල් 20ක දීමුණාවක් ලබන පුරාවිද්‍යා කම්කරුවෙක් පමණයි. රුපියල් 20කට ඒ කම්කරුවට ඇඳෙවිලා තිබුණා හැතැම් 6ක් ඈට ඉඳන්. ඒ නිසා එයාගේ පැමිණියවත් බොහොම දුර්වල තිබිච්ච නිසා ප්‍රේමවර්ධන මහත්මයා කරා රුපියල් 60 කරා එයාගේ පඩිය. ඒ 60 කරත් එයාට සමහර ඒ කාලේ තිබිච්ච තත්ත්වයට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඊට පස්සේ ප්‍රේමවර්ධන මහත්තයන් පස්සේ ආවා වවුනියට දිසාපතිගේ ආරම්භි සේනනායි කියලා. ආරම්භි සේනනායක මහත්තයා කාලේ ඒ පුරාවිද්‍යා කම්කරුවට දුන්නා රුපියල් 100ක වැටුපක් දෙනවා තන්ත්‍රිමලේ පදිංචිව හිටියොත් පමණක් කියලා. ඊට පස්සේ ඒක අනුව එයා මෙහි පදිංචිලා ආවා. එන කාලය තුලදී එයාගේ නෑදෑයොත් පදිංචිට ආවා. ඒ වුණාම පවුල් 8ක් විතර වුණා. මේකයි මම පළමුවෙන්ම මේ ජනවාසයක් කරන්න යොදාගත්ත ක්‍රමය. මේ හැටියට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කම්කරුවා පීපෑලිස් කියලා කියනවා. එයා බොහොම පැරණි කෙනෙක්. බොහොම හොඳට මේ කැලේ ගැන දන්නා කෙනෙක්. එයා අල්ලාගෙන මේ කැලේ හැමතැනම ඇවිදලා මේ තියෙන වැව් ප්‍රමාණය හොයාගෙන ඊට පස්සෙ අපි මිනිසුන්ට ප්‍රසිද්ධියක් කළා තන්ත්‍රිමල ඉඩම් දෙනවා එන අයට පදිංචින්න දෙනවා කියලා කිව්වා ඊට පස්සේ පවුල් 400ක්ම අපි මේ පදිංචි කරා ඉතින් ඒ පදිංචි කරන්න එනතුරු අවුරුදු 7ක් අපිට බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන්න ලැබිලා තියෙනවා සමහර විටක සතියක් නතර වෙන්න එන මම දවස් දෙකයි මෙහි ඉන්නේ. ඉතින් මේ අවුරුදු 7ක්ම කරේ අපි මෙහින් තුන පහේ ගෙනවිල්ලා මේ පන්සලේ මේ කැම ටිකක් හදාගෙන දාන ටිකක් ගැනීමයි අපි කරගෙන ආවේ. ඉතින් ඒ විදිහේ දුෂ්කර ජීවිතයක් ගත කරන කාලය තුල අපිට මල්ලත්ෙන් ගා පීඩා ඇති වුණා. කනදරාව බැඳලා තිබුණා ඒ කාලය තුලදී දින 14ක් ගිහිල්ලා තියෙනවා මල්ලත් යට කරගෙන. ඉතින් මල්ලත්ෙන් ඈතර වෙලා යා පියා පැත්තට යන්න ඕනේ. එවැනි කාලය තුලදී අපිට මේ පයින් හැතැම් 12ක්ම ගිහිල්ලා විලක්කේ පාරටකින් විලක්කේ පාරෙන් අනුරාධපුරට ගිහිල්ලා ආයේ මන්නාරම් පාරේ ගිහිල්ලා මං හිටපු උලුකුළුමේ පන්සලට යන්න වෙලා තිබුණා. හැතැම්ම සමහරට 15 පමණ මට පයින් යන්න වෙලා ඒ කාලේ තිබිලා තිබුණා. ඉතින් ඒ විදිහේ දුෂ්කර ජීවිතයක් ගත කරන කාලයක තුලදී මට මතක් වෙනවා මම දවසක් දවල් 3ට විතර මන්නාරම් පාරේ සිට රන්ත්‍රිමාට එන හැතැම් 8 පාර එන කාලය තුලදී එක වංගුවකින් අලියෙක් ඉන්නවා දැක්කා. දැකලා මට කරන්න කිසිම දෙයක් නැහැ අවස්ථාවේ තුලදී. මං කරේ අලියා හැම පාරේදී කැලේට හැම ගිහිල්ලා කැලෙන් අලියා ඉන්න තැනින් මාරු වෙලා ආයෙත් පාට ඇවිල්ලා වැටලා පන්සලට නිකයි. ඒ මගේ මුල්ම අලිය දැකපු දවස. ඊට පස්සේ මේක වාරවල අලි දැකලා තියෙනවා. නමුත් අර ඊන්පස්සේ මම තේරුම් ගත්තා අලියගුණ කිසි දවසක මිනිහෙකුට හානියක් නැහැ. අලියා ප්‍රමාණිකුණ ලඟුණොත් පමණයි හානියක් වෙන්නේ කියලා හිතාගත්තා. වනයේ ජීවත් වෙනකොට වන සතුන් සමග ජීවත් වීම අවශ්‍යයි. මේ අවස්ථාවේදී සතුන්ගෙන් ආරක්ෂාව සලසගන්න දෙවියන්ට බාරහාර වීම නැත්නම් දෙවියන්ට කනලව් කිරීම මේ පළාතේ ගැමෙන්ගේ සිරිතක්. කවයට බල්මුදින වන්දි බන්දල වන්දි කිය මතම්නාන්සේ උඹ වහන්සේත් මේ අරසකල්ලා තමනාන්සේ අංකල් බැලි කරුවලා මංගල්ලා වංගල්ලා මංගල්ලා සසගල්ලා මංගල්ලා කතුල මුතපල්ලා තමනාන්සේ පිටුලනකින් දෙවෙනි තුන්වෙනි තමුනාන්සලාගෙන් ආරස්ලාවයි තමුනාන්සී අනේන තන ආරස්ලා කරලා දීලා තමුනාන්සී දන්නානන්දනාය ආරස්ලා කරලා දීලා තමුනාන්සී පිටුලනකින් දෙවෙනි තුන්වෙනි ආරස්ලා කැලේ වෙතන සතුන් හැඳින්වීමට පවා අමුතු නම් මේ පළාතේ දෙනවා ගෝනාට කියන්නේ අම්බගුවා මාට කියන්නේ කවුඩුකාරයා ඌරට කියන්නේ හොට බරුවා. වලහල්ට කියන්නේ කළු බල්ලා. අලියට කියන්නේ වහන් ගල්ලා. ගොයාට මන්දා. මුගොටියට කියන්නේ කල මේ මේ කෙක්ක. ඉත්තවට කියන්නේ පිටමාල් කෝවා. කවල්ද කබල්ද කියන්නේ පිටපොත්ත. කැලේදී තව භාවිතා කරනවා නේද ওই සමහර විටක ගියපුවාම වතුරට ඒ වගේම බුලතිර කියනවනේ ඒවට කොහොමද? වතුර කියන්නේ පෑඩි. මේ විදිහට වන සතුන්ටත් වන ප්‍රවාහයටත් මැදුණු තන්ත්‍රි මලය බෞද්ධ වන්දනාකරුවන් තුල අපරිමිත භක්තිය ඇති කරන තැනක්. සංග මිත් මෙහෙනියන් සිරිමා බෝරගෙන අනුරා පුරය වෙත එදවස යන ගමන සන්තිරි මලේ ගල්ලෙන් වෙත ඇත පැමිණ ඒ බිම වඳින්නට මට අද පින ලැබින බුදු පිළිමයේ සැතපෙන අසිරිය බලමිදා ගැබ බෝ බුදුමින්දු බුදු මහිමය දකිමි ගල්ලින් ශිලා ලිපි සිතුවම් දැක සිතමි ලස්සන දැකුම් කලු පරිසරයකි දනිමි අද තුන්පත් සතා තන්තිරිමලේ වටා අද කරුණ ඉදිරිපත් කළේ තන්තිරිමලේ විහාරාධිපති පූජ්‍ය කුඩා කෝංගක්කොඩ ජීවන ඥාන ස්වාමීන් වහන්සේ අප්පුහාම්ගේ උකුලාට සහ මහින්ද සැලපනාව යන මහත්වරු පටිගත කිරීමේදී සහාය වුණේ නිව්ටන් ගුණසේකර මහතා කවි ගායනා එඩ්වඩ් ජයකොඩි අදත් තුන්පත්තා නිර්මාණය කොට ඉදිරිපත් කළේ ජේ.බී. දිසානායක. නිෂ්පාදනය සුමනා ජයතිලක රාජා ධර්මපාල